ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයට පහළ වූ විශිෂ්ට ගණයේ ගායිකාවක්. ඇය ස්වර්ණමය මුද්‍රාවක්. ඒ ස්වර්ණමය මුද්‍රාවක් වූ ප්‍රවීණ ගායන වේදිනී ලතා වල්පොල. සිංහල ගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලාවිය යන නමින් විරුදවලිය ලද ගායන වේදිනිය. ලතා වල්පොල ඇය ජන්මලාභය ලබන්නේ 1934 නොවැම්බර් 11 වෙනිදා. තව දිනකින් හෙට දිනේදී ඇයගේ ජන්මදිනය සමරන ලබනවා. ඊට పూర్වෙහි අපිට ඇය පිළිබඳව කතා කිරීමට ඇයගේ ගීත පිළිබඳව යලිත් වඩාත් ඌමනාවෙන් බැලීමට වේලාවක් මට වෙන් කරගන්නට ඌමනා වුණා. අපි මේ වේලාවට වෙනදා ඔබට ගෙනෙන්නේ ස්වදේශීය රටා අපේ පූර්වජයන් පිළිබඳව අපේ නිර්මාණකරුවන් පිළිබඳ යලි කියවන වේලාව. අද අපි සූදානම් වෙන්නේ ඒ වේලාවම ඇය වෙනුවෙන් වෙන් කරන්නට. ඒ තමයි ලතාවල් පොළ. ලංකාවේ සිනමා සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා විශිෂ්ට මෙහෙවරක් කළ ගායන වේදිකාවක් ඇය. ඇය වෙනුවෙන් මේ හෝරාව ඔබට දානය කරන්න අපි සූදානම්. ශ්‍රාවකින් වෙනුවෙන්. ලතා වල්පොල කියන්නේ කවුද? ඇය කොහොමද ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණ මුද්‍රාවක් බවට පත්වන්නේ? වෙනමම මුද්‍රාගත වන්නේ කෙසේද යන පිළිබඳව අපි කතා කරමු. ඇයගේ හඬ ශ්‍රවණය කරමු. ඇයගේ මිහිරැති ගායනයන් අසමු මේ හෝරාවේදී. මුලින්ම මා මේ වැඩසටහන සම්බන්ධ කරගන්නවා. ගීතය පිළිබඳව සංගීතය පිළිබඳව ලංකාවේ ගීත සාහිත්‍ය පිළිබඳව පරේෂණ කරන ඒ පරේෂණයන්හි දැනුම අපේ ජනතාව වෙත දානය කරන විද්වතෙක් සම්බන්ධ කරගත්තා. රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා. ඔහු අපේ රටේ කලාකරුවන් පිළිබඳව ගායන වේදීන් පිළිබඳව සංගීත වේදීන් පිළිබඳව ඉතා ඕනෑකමින් යුතුව ඔවුන් වෙනුවෙන් කැපවුණු කියවන පුද්ගලෙක්. ප්‍රේමසිරි කේමදාසයන්ට ආචාර්ය උපාධිය ලබා දීමට අන් අය ඉදිරිපත් නොවුණු කාලයක රුහුණු විශ්වවිද්‍යාලයෙන් මේ ආචාර්ය උපාධිය පිරිනැමීම උදෙසා పూర్වෙහි ඒ වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කළ මහාචාර්යවරයා ජයන්ත අමරසිංහ මහත්මයා. ඉතින් මේ වෙලාවේදී කතා කරන්න තිබෙන දෑ බොහෝයි අපි පමා නොවි ජයන්තමරසිංහ මහත්මයා සම්බන්ධ කරගන්න. සුබ දවසක් ජයන්තමරසිංහ මහත්මයා. සුබ දවසක් හිමානන්ද. මාතෘතුමනි මා කැමති ලතාවල් පොළ කියන ගායන වේදිනිය ඔබගේ හැඳින්වීම කොහොමද කියලා දැනගන්නට. සිංහල සංගීත ශාස්ත්‍රයේ ගායනය සම්බන්ධයෙන් ගත්කල අපරාජිත ගායිකාවක් වශයෙන් මම ලතා බල්පොල ගායිකාව හඳුන්වන්නේ. ඇය ශාස්ත්‍රයට අවතීර්ණ වූ දාපටන් මේ මොහොත දක්වාම එක ලෙස මම ගායන ප්‍රතිභාව හිතේන సౌందర్యాత్මක චමත්කාර ජනක ඒ ලක්ෂණ කිසිවක් අඩු වර්ධනය අඩු වෙන්නට නොදී දිනෙන් දින වර්ධනය කරගනිමින් ගායන ශාස්ත්‍රය එකලු කළ ගායිකාවක් ඇය. ඔව් පැත්තකින් ගත්තාම හිමානන්ද වැදගත්ම කාරණය තමයි සිංහල සංගීතයේ ඉතා ශෝචනීය අවාසනාවන්ත සිදුවීම තමයි මේ ಭಾರತೀಯ උත්තර ಭಾರತೀಯ ප්‍රමිති අනුව අපේ ගායක ගායිකාවන් වර්ගීකරණය. මේ අමනෝච්ච පිළිවෙත වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සංගීතවේදියා තමයි කනකකාන්ත. මට මතකයි කනකකාන්ත සංගීතවේදියා සංගීතය හැපියු සිනමා කෘති කිහිපයකම ලතා බල්පලගේ හඬ ඉතාමත්ම ඉහළ ස්වරයකින් අපිට ශ්‍රවණය වෙනවා. එතකොට දැන් මේ ಭಾರತೀය සංගීත સિદ્ધාන්තයන්ට අනුකූලව අපේ ලක්කටේ ගායක ගායිකාවන්ගේ හඬබල් වර්ගීකරණයට ගත්ත අමනෝඥ තීරණයක් එක්ක ලංකාවේ තහවුරු වුණා කිසිදු පදනමක් නැති ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන කියන කුලක දෙකක් නිර්මාණය වුණා. එතකොට මේ ප්‍රබුද්ධ කුලකය සම්භාවිත සංගීතයේ විතරක් නෙවෙයි සංස්කෘතික වශයෙන් ලංකාවේ ඕන්ට වෙනම වැදගත්කම නිල වැදගත්කමක් ලැබෙන අතර මේ අනිත් උදේ ගර්හිතයන් විදිහට සැලකුණේ. ඒකයි කොන සංගීතඥයන් ගායකයන් විශාල ප්‍රමාණයක් හිටියා. එතකොට දැන් ඒ අතරේ ඔය කුලකයට කිසිසේත්ම අයිති නොවි ඒ කුලකයේ ඊනියා උරුමය ලබා සිටි සියලු ගායිකාවන් අභිභවනය කළ ගායිකාව තමයි ලතාවල් පොළ. ඒක තමයි ඇයගේ තියෙන සුවිශේෂත්වය. එතකොට දැන් ඒ හැකියාව සුනිල් සාන්ත අධ්‍යක්ෂණය කළ සිනමා කෘතිවලදී ඇයගේ හඬ භාවිතා කරා. ඉන් පසුව දෙවනුව ආචාර්ය ප්‍රේමතිරිකම් දාස ලතා වල්පල ගායිකාවගේ හඬෙහි ඇති මහිමය නොමදව ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයට දායද කරන්නට හැකි වුණා. මම හිතන්නේ ඒතරම් උලුල් පරාසයක ඒ ඒ තාරතාව ගත්තොත් ඒ හඬෙහි තීව්‍රතාවත් එක්ක උලුල් හඬ පරාසයක අනිත් එක දැන් මට මතකයි ඔබට මතක නම් කිමානන්ද චිත්ත කියන චිත්‍රපටයට ඇය ගායනා කරනවා රූකාන්ත ගුණතිලක සමග එක ගීතයක් සිව්මැලි රෝසමලී කියන ගීතය. දැන් ඒ ගායනය කරනකොටත් ඇයගේ ජීවිතේ මම හිතන්නේ මේ මැදිවියට ආසන්න වයසක ඇය පසු වෙමින් ඒ ගීතයෙන් අවශ්‍ය රසභාව නිරූපණය කරන ඒ යෞවන වියේ චමත්කාරය නොඅඩුව ප්‍රකාශ කරන ඇයගේ හඬ පෞරුෂය සමත් වෙනවා. මෙබඳු වාසනා මහිමයන් අපේ ගායන ශාස්ත්‍රයේ ගායිකාවන් කෙරෙහි තිබුණේ ඉතාමත්ම අඩුවෙන්. එතකොට ඒ කුසලතාව ඉතාමත් ඉහළින් ප්‍රකට කළ ගායිකාව තමයි ලතා වල්පොල. මහත්තයාතුමා ඔව් සමාවෙන්න මහත්තයාතුමා දැන් ලංකාවේ මේ ශාස්ත්‍රාලීය වශයෙන් මේ ගායිකාවගේ මේ කුසලතා ඇගීමට ලක්ුණේ දැන් මනන්ද ඒකයි මට තියෙන සංවේගයට කරුණ. ඇත්තම අපි ඔව් මම අහන්න දැන් ඔබ කියමින් හිටපු කාරණා දැන් ධර්මදාස වල්පොල සීටි ප්‍රනාන්දු එච්.ආර්. ජෝතිපාල, විජය කුමාරතුංග, ඔබ වගේ රූපකාන්ත ගුණතිලක. ඉන්පසු නූතනදී කසුන් කල්හරත් සමග මේ මේ හඬ පෑහීම අනිකුත් පුරුෂ හඬන් හඬයන් එක්ක හඬ පෑහීමේ ඔබ කියනා වූ විශේෂත්වය අපි වෙන අයගේ දකින්න ඉතාම කලාතුරකින්. ඇත්තට නැත්තරම් නේද? ඒක තමයි දැන් එක පැත්තකදී දැන් එච්.ආර්. ජෝතිපාල ගත්තයින් පස්සේ ස්ක්‍රීන් වොයිස් කියන කම ගන්න තිරයට අනුරූප වන්න වූ තිරයට ගැලපෙන හඬ ගත්තොත් මම හිතන්නේ ගායිකාවන් අතරදී ඒ ස්ක්‍රීන් වොයිස් එක තිරයට අනුරූප හඬ සිංහල ගායන ශාස්ත්‍රයේ අය තරම් ප්‍රදර්ශනය කළ ගායිකාවක් නැහැ. අනිත් පැත්තෙන් දැන් ඒකෙදී අර විවිධ තරහක්යන් වල මාතෘත්වයේ සිට ඉතාර නවයෝන් දෙම්මතියගේ භූමිකාව දක්වාම මේ හඬ අනුරූප වීම. ඒක තමයි මම හිතන වැදගත්ම දේ. දැන් සමහර තැන්වලදී සුදට සුදේ වලාකුළයි කියන ඒ ගීතේදී ඒ මාතෘත්වයේ දාර්ශනිකයේ වෙන හැඟීම් ඒක ප්‍රකාශ කිරීමට ඒ හඬ ඉතාමත්ම පැහැදිලිව තීව්‍ර ලෙස ඒක ප්‍රයෝගී වෙනවා. අනිත් පැත්තෙන් ගත්තෙන් පස්සේ දැන් ආදරේ රන්විමනේ වැනි ගීතයක් හේමදාස්ගේ සංගීතයේ ගායනා කරන තැනකදී ඒක තවත් පැත්තකට යනවා. අනිත් පැත්තෙන් දැන් මේ මේකේ තවත් තිබුණ හිමානන්ද දැන් ඔය ජෝතිපේ ජෝතිපාල ඒ වගේම එතනින් ගත්තම මොහිදින්දේ වැනි අපේ රටේ ශාස්ත්‍රීය සංගීතයෙන් හඳුනා ගන්න බැරි වුණු හඬ පෞරුෂවල ඒව සමග එකතු වෙමින් මනා සුසංයෝගයක් සිංහල ගායනා ශාස්ත්‍රයට ඇය දායාද කළා. ඉතින් ඒ නිසා මම හිතනවා මතුවන ආගතේ මේ ශාස්ත්‍රාලීය පොටුපවුරු ඇතුලේ මේ මේ සම්භාව්‍ය සංගීතයේ මේ පෙරදිගමෙහි මේ සංධාරාවය කියලා ගන්නකොට මේ සියලු විශ්වීය මානව උරුමෙන් සංකලනය වෙමින් ඒ සංකලනයේ සාරය දැනුවත් හෝ නැදනුවත් ප්‍රකට කළ ගායිකාවක් විදිහට මේ ගායිකාව කියනවා දැක්කම මේකට වඩා ඇගීමක් අධ්‍යයනයක් සිදු විය යුතුයි. ඒක ලංකාවේ තාමත් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම දැන් මේ කුලකේ නියෝජනය කරන තවත් පිරිසක් ඉන්නවා මේ හිමානන්ද දැන් අත් වශයෙන්ම අපේ මතකයෙන් නැගෙන ඒක සංගීත ශිල්පියෙක් තමයි. සත්සමුදුර මේ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යයනය කරමින් සෝමද සල්විතිගල 60 දශකයේ සිට 70 දක්වා ඔහු නිර්මාණය කළ සංගීතය. ඒක ලංකාවේ අධ්‍යයනය නැහැ. සරත් දසනායක. ඒක ෂෙල්ටර් ප්‍රේමරත්න. දැන් මේ බඳු යම් කිසි විදියක මේ විධිමත් සංගීත ශික්ෂණය ලැබපු සංගීත ශිල්පීන්ගේ සංගීත නිර්මාණකවන්ගේ නිර්මාණ අගයන වුණු රටක ලතාවල්පලගනේ ගායිකාවකගේ ඒ ඒ මහිමය ඒ ශිල්පීය නිපුණත්වය හඳුනා නොගැනීම එක්තරා විදියකට අරුමයක් වෙන්නත් බෑ. දැන් මේක තමයි ලංකාවේ කලාව කලාව ඇගීම පිළිබඳ තියෙන කතිකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේ අපි අත්විඳින්නේ. කෙසේ නමුත් ඒ කතිකාවන්හි තියෙන දුබලතා ඒ අප මේ අර්බුද සියල්ලක්ම මැද්දේ වැදගත් වෙන්නේ මේ ගායිකාවගේ ඒ නිර්මාණ කුසලතාව මේ සියල්ල අභිබව ඊට ඉහළින් දිදුලනවා. ඉතින් මම හිතන්නේ ඒකම ඇතිවීමේද වෙන වෙන විශේෂ විශේෂ සැකයුම් කිසිවක් නැතත් මේ ලැබුණු ඒ ඒ ඇයට ලැබුණු සහෘද යන්ගෙන් ලැබුණු පිළිගැනීම. දැන් විශේෂම ලංකාවේ ප්‍රතිහස්තම සංගීත අධ්‍යක්ෂවරු ඇයගේ දායකත්වයෙන් හඬ උපයෝගී කර ගැනීම ආදී මේ හැම දෙයක්ම සංඥා වුණේ ඇය සිංහල ගීත ශාස්ත්‍රයේ අසහාය ගායිකාව. ඇය අභිභවනය කළ හැකි කලින් කලට එන රැලිවල නැගී ඒ මතුවන ගායන රැලිවලට වඩා මේ තරංගය ඇය මුදා හරපු ඒ సౌందර්ය ධාරාව අතිශයින්ම චිරස්ථායී එක බිඳ වැටෙන එක කල්පාන්තරයක් පවතිනවා. මම හිතන්නේ එහෙම ඇති හිමානන්ද මේ ගායන ශිල්පිනියට බොහොම අනිපිනිසයි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි මම හිතන්නේ ඔබ ඊ타මත්ම කැටිකොට ඊ타මත්ම සුළු වේලාවකින් ඇයට ලබා දී හැකි ගෞරවය සහ ඇය පිළිබඳව හොඳම ඇගීම ඔබ කළා කියලා මම විශ්වාස කරනවා. නමුත් අපිට කාලය හදාගන්න වෙනවා මහාචාර්යතුමනි ඉදිරියේදී කෙසේ හෝ ඇය පිළිබඳව යලි කියවීමකට. මම හිතන්නේ ඔබතුමන් එක අපිට නිර්ලෝභීව දානය කරයි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. හොඳයි හොඳයි අපි ඒක ඇත්තටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා විශේෂයෙන්ම මේ එතුමා හඳුන්වන්න ඕන කොහොමද කියලා මම වෙලාවකට හිතනවා. ඔහුගේ ඔහුට පැවරෙනා වූ විශ්වවිද්‍යාල කාර්යයට අමතරව ඔහු කරන්නා වූ මෙහෙවර. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ගායන වේදීන් සංගීතඥයින් ගීපද රචකයන් පිළිබඳව කියවමින් ඔවුන් දිදිගන්වමින් ඔවුන් පිළිබඳව කතා කරමින් ඒ කරන මෙහෙ. බොහොම ස්තුතියි. ලතාවල් පොළ නම් වූ විශිෂ්ට ගායිකාව පිළිබඳව ඔහු නිදර්ශනයක් කොටගත්තා රූකාන්ත ගුණතිලක සහ ලතා වල්පොල ගාන ශිල්පිනී ගාන කරන මෙන්න මේ ගීතය. ඒ ගීතය අහමු අපි. ගීත හැම එකක්ම අපිට සම්පූර්ණයෙන් අහන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම හිතනවා ඒ පිළිබඳව අපි ගීත නිතර අහනවා ඒගේ. දිනපතා දහස් ගණන් ගීත අපට ඇහෙනවා. ඇය ගායනා කරපු ගීත කොහේ හෝ නාලිකාවකින් රූපాయనిන් හෝ ගුවන් විදුලින්. හැබැයි ඒ පිළිබඳව කතා කරන්නට වෙන වෙන වූ කාලේ ඉතමත් පඩුයි. කෙසේ වෙතත් අපි සංගීතඥයින්, ගීපද රචකයින් එක්ක මේ වෙලාව ඇය පිළිබඳව කතා කරන්න ගත කරේ. මහාචාර්ය ජයන්ත අමරසිංහයන් කිව්වා වගේ ලංකාවේ සංගීත වේදිනියකට ගායන වේදිනියකට ලැබෙනා වූ දුලබම අවස්ථාව තමයි ඇයට හිමි වෙලා තිබෙන්නේ. ඒ තමයි විශිෂ්ටතම ගීපද රචකයින් ලංකාවේ ගත්තොත් මඩවලේ ස්වත්නායක අජන්ත රණසිංහ, ධර්මසිරි ගමගේ, කරුණාරත් අබේසේකර, ලාරියත්න මේ ගත්තම විශාල පරාසයක්. සංගීතඥයින් ගත්තම අමරදේවයන්, කේමදාසයන්, රොක්සාමි, මුත්තුසාමි මාස්ටර්, සරත් දසනායකයන්, නවරත්න ගමගේ දක්වා පැතිරුණු සංගීත වේදින පරාසයක් එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ගානේ වේදින් ගත්තම යුග ගානා ගත්තම මොහිදින් බේග්, ධර්මදාස වල්පොල, චා ජෝතිපාල, රූකාන්ත ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද කසුන් කල්හර දක්වා ඒ පැතුරුණු දක්ෂතාවයන් ප්‍රකට කිරීමේ හැකියාව පැතුරුණු තනක ඇයට වැඩ කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. සනත් නන්දසිරි. මහාචාර්ය සනත් නන්දසිරි. මට මතකයි අහු වෙලාවක කියන සනත් නන්දසිරි මහත්මයා වෙලාවක කිව්වා මේ දේදුන්නෙන් එන සමනලේ ගීත ගානක් කරනකොට. යාමේදී වගතව මට මතක අජන්ත රණසිංහන් ඔහු බිය ගැන්වූ අය කියලා. ඔබ ගායනා කරන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගායිකාව සමග, රතාවල් පොළ සමග තමයි ඔබ ගීත ගායනා කරන්නේ. ටිකක් පරිස්සමෙන්. කියලා ගායනා කරන්න ගියාම ඔහු බයෙන් තැතිගැනමින් තමයි ගිහලා තිබුණේ. නමුත් රතාවල් පොළ ගාන වේදිනිය ඒ කිසිවක් ගන්න නොගෙද මේ බය වෙන්න එපා බොරුවට මේ බය කරලා තින්නේ. මෙන්න මේ අපිත් එක්ක ඉක්මනට කියමු කියලා ඉතාමත්ම සුළු අවස්ථාවකින් වලදී. ඒ කියන්නේ අර අපි කියන ටේක් 1 ටේක් 2 කියලා එහෙම නැතුව ඉතා ඉක්මනින් වැඩි කාලයක් වැය නොකොට ඔහුත් සමග ඉතාමත්ම සමීපව මේ ගීතය ගායනා කරන්න එක්ුණා කියලා මට මතක ඔහු වැඩසටහනකදී අපත් සමග ප්‍රකාශ කළා. දැන් අපි සම්බන්ධ කරගන්නේ ලංකාවේ ඉන්න තවත් විශිෂ්ට සංගීතවේදියෙක් වාදනවේදියෙක් වාද්‍ය ශිල්පියෙක් මහින්ද බණ්ඩාර මහත්මයා. ඔහුත් එක්ක තිබෙන ඥාති සම්බන්ධතාවයට වඩා මා කැමති ඔහු සංගීතවේදියෙක් විදිහට අපිත් එක්ක මේ කතා බහට එකතු වෙයි කියලා. ඒ කියන්නේ ඒ වෙන් කර හඳුනා ගන්නට බෑ. නමුත් ඔහු කොහොමද ලතාවල් පොළ නැමැති ගායන වේදිනිය හඳුනන්නේ. අයිබෝන් සුබ දසනක් මහින්ද බණ්ඩාරවාල. අයිබෝන් සුබ දසනක්. අතරම ඔබ සංගීතවේදියෙක් විදිහට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට විශේෂයෙන්ම ගිටාර් එකත් එක්ක බැඳිච්ච යානගත සම්බන්ධතාවයක් සහිත වාද්‍ය ශිල්පියෙක් විදිහටත් මේ සියලු තන්හි සියලු භූමිකාවන් ධර්මයෙන් සිටින සංගීතවේදියෙක් විදිහට ලතාවල් පොළ නැමැති ගායිකාව ඔබ දකින්නේ කෙසේද? නම් මෙහෙමයි ඇත්තටම ඉතින් දැන් දශක මම හිතන්නේ 5කටත් වැඩි. මම හිතන්නේ ඇයට සමකරන්න කිසිම කෙනෙක් නැහැ නේද මේ කෙනෙක්. මගේ දැනුම විදිහට. මොකද ඒ තිබ්බ අභියෝගයන් ඒ කාලේ තිබ්බ ඒ කියන්නේ ඉන්දියානු ගායක ගායිකාන්ගේ මේක මුදවගෙන මේ පැත්තට ගෙනාව එකම ඇති මම නම් හිතන විදිහට. මොකද ඒ හරියටම සිංහල උච්චාරණය කරලා ඒ විදිහට නම් කිසිම මේ අපි කියමු දැන් ගොඩක් කට්ටිය උඹ ගායක ගායිකාවෝ ඉන්දියානු ගායක ගායිකාවන් අදටත් අනුකරණය කරනවානේ. නමුත් එහෙම අනුකරණයක් එයාගේ තිබෙන්නේ නැහැ. එයා තමයි ආවේනික වෙච්ච ශෛලියක් තිබ්බේ. මේකෙන් තමයි මම හිතන්නේ දැනක් වුණා නික ඒකේ කටහඬ. ඒ කටහඬ මම හිතන්නේ අදටත් ඒක අවුරුදු දැන් මම හිතන්නේ ඒට ඒට තමයි මේ මේ එයාගේ 85 වෙනි උපන්දිනේ සමරන්නේ. ඉතින් මේ ඇත්තටම සන්තෝෂයි. මොකද තාමත් මම හිතන්නේ මේ මේ ළඟදී මට අවස්ථාවක් හමුණා ඇයට චිත්‍රපටයකට ගීතයක් නිර්මාණය කරන්න. ඒක තමයි ඉස්සරහට මේ කියන්නේ ගිය අවුරුදු 84 අවුරුදු 84 දීත් ඒකට ලස්සනට ගායනා කරුවා ගීතය. ඉතින් මටත් ඇත්තම සන්තෝෂයි. මම ඉතින් ඇත්තටම මේ දීර්ඝායුෂ පතනවා. තවමත් මම හිතන්නේ මේ මේ ක්ෂේත්‍රය අතර මේ ළඟදී මේ ඉතාම ඈතට මේ ඉතාම මේ ජනප්‍රියට ගායකයෙක් ඉතාම ලාභයි. ලාභ ලාභ වල ගායකයෙක් මේ ගීත සතිය දීලා තින්දුවක් කියලා. ඉතින් ඒකේ එහෙම තමයි ඉතින් මේ ඒරෙන් ඉතින් ඇත්තටම දැන් ඉන්නේ මමයි අපේ ධම්මිකත් එක්ක අපේ ගෙදර ඉන්නේ. ඉතින් හොඳින් ඉන්න අය කිසිම කරදරයක් නැතුව. මම හිතන්නේ දැන් ඇත්තටම මේ ඇගේ මේ වොයිස් එක කියන්නේ අපි කටහඬ අර පවර්ෆුල් එක කියන්නේ හරියන්නේ. හරි ජවයක් තිබෙන්නේ ඒක. ගැහුවම එකපාරට අපි ගෑස් වෙනවා. ඔබ කිව්වා වගේ අර අදටත් තියෙනවනේ. අදටත් ඇත්ත. ඕ මේ මං කියන්නේ ගිය අවුරුද්ද තමයි මගේ චිත්‍රපටිත ගීතයක් කිව්වේ. ඒ කටහඬ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක ඒක ඒක ඇත්තටම මේ මං කියන්නේ ඒක මේ අර ගෝඩ් gift කියන්නේ ඒ වගේ තමයි. ඒක දෙවියන් වහන්සේ විසින් දීපු මේ අපූර්වම මේ ටැග් එකකට මේ අපි දන්නවා ඔය වයසින් අනිත් දැන් ඉන්දියානු ඉන්දියාවේ ලතා මංගেশකර් මේ ඒ ඒ ඉතාලි ජීවිත ප්‍රාම විශිෂ්ට මම ප්‍රධාන ජාතිය ගායකයෙක්. නමුත් ඒක අතර සින්දු කියන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ මෙයා අදටත් ඒ උච්ච ස්වර වලට අදටත් ඒ පරණ විදිහටම කියනවා. අනික කතාවේ කිසිම වෙනසක් නැහැ. ඒක ඇත්තටම ඇය ලබාපු මේ වාග්යක් කියලා මම හිතනවා. ඔව් දැන් මම දැන් දැන් මීට පූර්වෙහි කතා කළ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා මේ මේ වැඩසටහනට එක්වමින් කිව්වේ ඇයි පිළිබඳව වෙනමම අධ්‍යයනය කළ යුතුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ ශාස්ත්‍රීය දැනුමක් සහිතව ඇය පිළිබඳව ඇය මේ කවුද මේ ගායිකාව මොකක්ද ඇය ගායිකාවගේ තියෙන විශේෂත්වය විශේෂයෙන් ලංකාවේ විශිෂ්ටතම සංගීතවේදීන් සමග වැඩ කිරීමේ හැකියාව ඇයට ලැබුණා ඔව් ඒ කියන්නේ ඉන්දියානු සංගීත විදිහින් තමකට වැඩගෙන ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරුන් තමකට වැඩගෙන ටීආර් පාපා ඒ වගේ මේ දක්ෂිණ මූර්තිලා ඒගොල්ලොත් එක්කත් වැඩ කෙරුවා ඊට පස්සේ තමයි ඔය මුත්සා මහත්තයලා රොක්සා මහත්තයලා මේ මෑතක් වෙනකම් වැඩ කෙරුවා ආචාර්ය විශ්වනායකත් ලස්සන ගීත ගායනා කරන දින ඌගේ සංගීතය සරද්දාස් නායකගේ ඒ හැමෝගෙම මේ සැල්ලි පීරිස් මාත්මයක හැමෝගෙම මේ තනුවලට ගීත ගාන අනික ඒ ඒ ඒක මේ අපි හිතමු දැන් ෆිල්ම් නම් මේ ඇත්තටම චිත්‍රපට පසුබිම් ගායිකාවක් නේ. ඒකට පරිලන අයුරින්ම තමයි ගායනය කරන්නේ. ඒක තමයි ඔයා කියපු අර හඬේ තියෙන තීව්‍රතාවකින්. ඕකට කියන්නේ ස්ක්‍රීන් වොයිසස් කියලා. ඒව ඇත්තටම හැමෝටම නෑ. ඒ ස්ක්‍රීන් වොයිස් එක කියනවා අපි ලොකු පළල් ටිකේක ලොකුවට ඇහෙනකොට ඒ කටහඬ ඒකෙදි තියෙන්න ඕනේ. ඒක ඇත්තටම ඇය ලබපු පුදුම මේ උත්පත්තියම ලබාපු මේ පුදුම භාග්‍යයක්. ඒක අදටත් තියෙනවා. ඇත්තටම අය <laughs> ලැබූ භාග්‍යයක් නෙමෙයි අපි ලැබූ භාග්‍යයක් මේ මොකද <laughs> නැත්තම් අපේ රටේ සිනමාවක් ඒ කියන්නේ ලංකාවේ සිනමා සිනමා කර්මාන්තය යම් කාල සීමාවක් දැන් නම් ටිකක් දැන් නැහැනේ ඇත්තටම නෑ වගේනේ මං කියන්නේ මේ <laughs> දශක කීපයේදී ලංකාවේ සිනමාව ජනගත කිරීමේදී මේ ගීතයට සංගීතයට යම් තැනක් ලැබුණාද ගීතය වෙනුවෙන් ඒ ස්ත්‍රී හඬට ලැබුණු තැන සහ ඇයිට කළ කාර්ය නම් මං හිතන්නේ අපිට සම කරන්න පුළුවන් කියලා කාටවත්. වා කියනවා වගේ ඇත්තටම අපිත් වාග්යවන්තයි ඒ ඒ වගේ දෙයක් එහෙම මේ එහෙම ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් ඒ ඇසුර ලබා අතර අතටත් මම කියන්නේ මම තම දැටම දැන් මට හිතෙනවා එහෙම දැන් මේ ඉන්න අන්තිම පුරුකමේ ඉන්නේ. දැන් ඔය අපි බලාගත්තාම ආචාර්ය පණ්ඩිත සමරදේවත් පළවෙනි චිත්‍රපටයෙන් නම් ගායනා කළාම එයාටගෙන නැති වුණා. ඒ වගේ පරණ මායගෙන් මම හිතන්නේ ඔච්චර ඉතුරුලා ඉන්නේ අපිට ඇත්තටම. ඉතින් ඇත්තටම මම ඇත්තටම ස්තුතියන් දෙනවා ඔයගොල්ලන්ට මේක මතක් කළා මෙහෙම හරි දෙයක් ඔයගොල්ලෝ මේ වගේ වැඩසටහන් කර කරපු එක ගැන ඇත්තටම මොකද අගේ කළ යුතු චරිතයක් ඒක. ඒකයි. හොඳයි. බොහොම ස්තුතියි. අපි මම අනිවාර්යෙන් මම කියන්නේ අපිට ඒකාන්ත පොරොන්දුවක් ලබා දෙන්නේ නැහැ කියන නමුත් අපි උත්සාහ ගන්න අය පිළිබඳ මීට වඩා පළල් කියවීමකට යන්නට අපි ඔබ පෙර සහභාගී වෙලා සංගීතඥයින් පිළිබඳව කතා කළා වගේ වෙන අවස්ථාවක් උදා ගන්න. බොහොම ස්තුතියි මහින්ද බණ්ඩාර සංගීතවේදියා අපිත් එක්ක තුනේ ලතාවල් පොළ ගාන වේදිනේ පිළිබඳව කියවීමට සීටි uh, ප්‍රනාන්දු uh, මහත්මයාත් එක්ක uh, යයු ගීතය වකට ඉතා ජනප්‍රිය වුණා මම හිතන්නේ 1950 වගේ දශකයේදී 50 දශකයේ මුල් භාගයේදී ඔය කොලොම්බියායි චෙම්බි තැටි වලින් සිරි ප්‍රනන්දු මහත්මයාත් එක්ක ගැයූ ගීත ඉතාමත්ම ජනප්‍රිය. මම කියන්නේ අදටත් ඒ ගීත ජනප්‍රියයි. අපිට හිතා ගන්න බැරි කොහොමද අදටත් ඒ ගීත තරම්ම ජනප්‍රිය වෙන්නේ කියලා කියන්නේ. කාලයක් ගියත් પરම්පරා කිහිපයක් ගත වුණත් අදටත් ඒවා ජනප්‍රියයි. ලායිරුතේයා පාදන ලීලා ලායිරුතේයා පාදන ලීලා නැති මාවෙක රඟපාලා පීදි පීදි මාලති මාලා පීදි පීදි මාලති මාලා අරුණනේ ගුණ බවමා 你。 රැපැල් රැකුලා නිවෙන්නේ නිදි පරිමා කෙලදෙන බැඳලා කිරි ටික දොලා කෙලදෙන බැඳලා ඒ ආමි වැඩ නිවා ලතවල්පොළ සහ ධර්මදාසවල්පොළ ඒ එකතුව ජීවිතයේ එකතුව වගේම සංගීත ක්ෂේත්‍රයට වුණු එකතුවත් සුවිශේෂී කොටගත හැක්කක්. මොකද ඒ දශකයේ විශේෂයෙන් 1950 දශකයේ වුන් දෙදෙනා ඉතාමත්ම ජනප්‍රිය ගායක යුගලක් බවට පත් වුණා. ඒ යුගල වශයෙන් ගත්තමත් එවැනි යුගලක් ජනප්‍රිය වුණු ප්‍රථම අවස්ථාව සහ ඒ කියන්නේ එවැනි ජනප්‍රියත්වයක් ලැබූ දෙදෙනා තමයි ලතා සහ ධර්මදාස කියන්නේ. ඒ නම් වලින් හඳුන්වන ලතා ධර්මදාස යුගය. නැත්නම් ධර්මදාස ලතා යුගය කියන එක. ලංකාවේ සිනමාවට එවැගේම ගීත ක්ෂේත්‍රයේ තාමත්ම විශිෂ්ට මෙහෙවරක් කරපු අයගේ අදරණීය ස්වාමි පුරුෂයා ජීවන සහකරුවා ඒ වගේම සංගීත දිවියේ මුල් අඩිතාලම නිර්මාණය කළ දුන්නු ඔහුගේ සගයා ගමන් සගයා මාලා ගුටාගේ පන්දන් ප්‍රේමී මා උදවකරව 10 විනාඩි 32යි ලතාවල්පොල නැමැති විශිෂ්ට ගායිකාව පිළිබඳව අපි ස්මරණය කරමින් ඉන්නේ ඇයගේ ගීත ගාන හැකියාවන් ඇය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කළ කී දෑ පිළිබඳව අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා තවත් සංගීතවේදියෙක් සංගීත පරේක්ෂකෙක් ගීතය පිළිබඳව සංගීතය පිළිබඳව කියවීමක නිරතවන්නා වූ විද්වතෙක් මාධ්‍යවේදියෙක් ලාලානන්ද අබිදේර අපේ ආදරණීය සහෘදයා අපේ සම්මත කරන්න. සුබ දැසනක් ඔබට. අයිබෝන් හිමන්ත සුබ දැසන. ලාලනන්ද මහත්මයා මා කැමති අපේ ප්‍රමුඛ කතා බහක නිරතවන්නව භූමිකාව ලතා වල්පොල නැමැති විශිෂ්ට ගායිකාව. ඒ පිළිබඳව పూర్වයේ හදස් දක්වා මහාචාර්ය ජයන්ත අමරසිංහයන්, එවැගේම මහින්ද බණ්ඩාර සංගීතවේදියාණන් ඔබට අනුව ඔබ ස්ථානගත කරන්නට කිව්වොත් මම ඒක හොඳ ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ කොහෙන්ද ඈ තියන්නේ? ලතාවල් පොළ නැමැති ගායිකාව. මම හිතනවා හිමානන්ද මෙහෙම දැන් අර අපි වචනයක් පාවිච්චි කරන යුග පුරුෂයන් කියන. එතකොට දැන් යුග කාන්තාවන් කියලා එහෙම වචනයක් එහෙම අපි පාවිච්චි කරන්නේ නමුත් අපි එහෙම එකක් සුවිශේෂණය කරලා ඇයට කියන්න පුළුවන් ඇත්තටම යුග කාන්තාවක්. ඒ යුගයේ තිබිච්ච නිර්මාණාත්මක පෞරුෂය සහ සිංහල ගීතයේ තියෙන ස්වාභිමානය. මුලින්ම ස්ථානගත කළ ගායන වේදිනියෙන් අතරේ ප්‍රමුඛ ස්ථානයේ ඈත හිමි වෙනවා. දැන් මේ දෙහතර ස්වාමියා ඉදාස වල්පල මහත්මයා තමයි සිංහල චිත්‍රපටිවල හෙළබස නිවැරදිව සුකෝච්චාරණය කරන්නේ රසෝච්චාරණය කරන්නේ. එතකොට ඊට සමපාතවම ලතා වල්පල මෙතනියත් ඒ කාර්යයේ නිමග්න වෙලා තිබෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා සංගීතය ගන්න සංගීතාත්මක බුද්ධිය තියෙන්නේ මේ සංගීතය කියන එක මේ ශාස්ත්‍රාලීය විදිහට හැදෑරුව අයට පමණයි ඒක පුළුවන්. ඒ අයට විතරයි මේ සංගීතාත්මක කාර්යෙහි කිසියම් විදිහක බුද්ධියක් තියෙන්නේ කියලා. එතකොට දැන් ලතාවල්පොළ මහත්මිය ඒ කාරණාව බොරු කරන ඒක වෙනස් තැනකට ගෙනියන රැගෙන යන කාන්තාවක්. විශිෂ්ට ගායන ශිල්පිනියක්. ඒකට ප්‍රධානම හේතුව තමයි සංගීතාත්මක බුද්ධිය කියන එක ලැබෙනවා ක්‍රම කිහිපයකින්. එකක් ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ලැබෙනවා. අනිත් එක නොවිධිමත් සහ අවිධිමත් කියන ක්‍රම දෙක හරහා ලැබෙනවා. ඉන්ෆෝමල් and non formal music education කියන එක. එතකොට ලතා වල්පොල මහත්මියට දැන් අපි මේක සාමාන්‍ය රසිකෝ කියන වාසනා ගුණය ඒ පූර්වාකෘත පින් ඇති නැහැ මේ ආදී වශයෙන් පුරාකෘත මේ පුණ්‍යමය ස්වභාවය ආදී වශයෙන් මේවා ඇත්ත තමයි. නමුත් ඇය උපතින්ම මියුසිකල් ඉන්ටෙලිජන්ස් ලැබ ලැබු කෙනෙක්. දැන් ඒ කාලේ නම් සෑහෙන කාලයක් යනකම් මේ ගායක ගායිකාව බුද්ධිවේදීන් යයි හැඳින්වුවේ නැහැ. නමුත් වර්තමානයේ අද දවසේ සංගීත ලෝකයේ මියුසිකොලොජි සංගීත විද්‍යාව කියන විෂය ඇතුලේ හොයාගෙන තිබෙනවා විවිධ පරාසයක විවිධ භාවීය ස්වરૂපයන් මිනිස් හඬකින් ගායන වේදියේ ගායන වේදිනියක් ඉතාලම අතුල්ල විදියට සුවිශිෂ්ට විදියට මේ නවෝත්පාදනය කරනවා නම් රසෝත්පාදනය කරනවා නම් කටහඬි ඇත්තටම එහෙම කෙනෙකුට විශිෂ්ට නාදාත්මක බුද්ධියක් තියෙනවා කියලා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම ඇය ඇගේ මේ ස්ථාන වේදයේ ඇතුලේ කියන්නේ නාදාත්මක ලෝකයේ ඇතුලේ මහා අදහන්න බැරි තරම් භව ලෝකයක සංචාරය කරපු ඊට රසෝත්කර්ෂයේ දල්වාපු ගායන ශිල්පින්ලා. ආචාර්ය පණ්ඩිත දේවයන්ගේ පැත්තෙන් අර්බුතුසාන් කලාකරුවාගේ ගීත, ස්වාමි කලාකරුවාගේ ගීත මේ ආදී වශයෙන් සැන්ඩි පීරි, එච්.එම්. ජයවර්ධන, රෝහණ වීරසිංහ මේ මුළු සමස්ත මහා රස ප්‍රවාහයේම සුගායනේ මහා පොදු සාධකයේ ලතාවල් කොල්ල මෙතන කියන ඇත්තටම එතුමියට උපහාර පිළිත් අපි කියන්නේ කැමති ඇහැ සසඳිය හැකි ගායන වේදිකාවේ ප්‍රතිභාව සමග අපිට මුණ ගැහෙන්නේ නැහැ කියම අනිත් සිසු ගායන වේදීන් වේදිනේ අවප්‍රමාණ කිරීමක් නෙවෙයි. ඔව් ලානන්ද වෙන්දිර මහත්මයා ඔබේ ඔබේ වචන හරි බරක් මට දෙනවා මේ මේ වැඩසටහනට සහ ඇයගේ කෞශල්‍යයන් පිළිබඳව කතා කිරීමේදී. මොකද ඇය පිළිබඳව ජයන්ත අමරසිංහ මහචාර්යතුමා කිව්වේ ඇය පිළිබඳව කියවීමක් කර නැහැ නිවැරදි කියන පළල් කියවීමක්. සාස්ත්‍රීය දැනුම බෙදෙන තැන්හිදී ඒ කෙසේවත්ම වෙලා නැහැ. නමුත් ඔබ වැනි කියන්නේ ඔබ ඉන්න ප්‍රවර්ගයේ කිහිප දෙනෙක් ඇය පිළිබඳව නැත්නම් මේ ගාන වේදිනියන් පිළිබඳව ගාන වේදින් පිළිබඳව කියුවාට ඒවා කියවීමට ලක් කළා ඒවා ඒ දැනුම ජනගත කරාට. හැබැයි ඒක ඉතාමත්ම පටු තැනක තියෙනවා. ඊට අමතරව මම කැමති දැනගන්නට ලංකාවේ චිත්‍රපට සංගීතය ලංකාවේ චිත්‍රපට ගීතය චිත්‍රපටය ජනගත කිරීම උදෙසා ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා ඇයගෙන් ලැබුණු දායකත්වය. දැන් ඇත්තටම නෑ දැන් ඕනෑම කෙනෙකුට ඕනෑම ශිල්පිනියකට ශිල්පියෙකුට මේ ශාස්ත්‍රීය කාරණාවෙහි ධාරණාවේ ව්‍යාකරණය ඉගෙන ගන්න ලේසියි. හැබැයි පොදු ජනසම්මත මණ්ඩපයක ජන මණ්ඩපයක මහා ජනාභිවාදනයේට පාත්‍ර වෙන එක ලේසි. ඒකේ වෙන යටිඅරුකක් තියෙනවා. ඇයට පුළුවන් වුණා මේ විවිධ ලංකාවේ ජීවත් වෙන විවිධ ජන පරිෂදවල ඉන්න ප්‍රේමවන්ති තුරුදු ප්‍රේමවන්තිය, බබේ අලුනේ ප්‍රේමවන්තිය, ඊට පස්සේ විවාහක කාන්තාව, ඊට පස්සේ කුටුම්බේ ආදරණීය මාතාව මේ ආදී වශයෙන් ලංකාවේ තියෙන සකල විද කාන්තා චරිත නිරූපණයන්ට ඇගේ කටහඬ යාත්‍රාවක් බවට පත් කළා. ඒ සකල විද ලංකාවේ ශ්‍රී ලාංකේය ජීවන සංස්කෘතියේ ආදරය සහ අනාදරය අතරේ පියකම් කළ ලංකාවේ කාන්තාව අම්මා සහෝදරිය ප්‍රේමවන්තිය සුදු ප්‍රේමවන්තිය මේ ආදී වශයෙන් ගත්තාම විවිධාකාර චරිතයන් මේ මුළු චරිත සියල්ලක්ම ලංකාවේ කාන්තා චරිත සමූහණය කරගෙන ඒවයි තියෙන මේ භාව සංවේදනාවල් වලට භාව ධ්වනියක් උඩට ලසාවන් කොළ මාස්පත් වුණා මාතලන් චිත්‍රපටයේ ප්‍රේමතරංගී චිත්‍රපටයේ ඉඳලා මම හිතන්නේ එදා සිනමාවේ හිටපු ෆ්ලොරිඩා චයනත් ලැවිස්ටර් සිල්වා විජිත මල්ලිකා සබ්ලා කුමාරී ඉතින් මේ ප්‍රවාහයේ එතනින් පස්සේ පල්ලෙහාට ගලාගෙන එනකොට මාගේ පොන්සේකා නීතා ප්‍රනාන්දු ශ්‍රේණිය අමරසේන දිල්හානි කනායක එතනිනුත් පල්ලෙහාට මම හිතන්නේ සංකා වීරත්න මේ ආදී වශයෙන් මහා ප්‍රවාහයක ඇගේ කඩහඬ යාත්‍රාවක් වුණා. ඇය සමාසන්නවන් අතරම දැන් ඒ පිළිබඳව කියනකොට එහෙම මහා යුග නියෝජනයක් දුන්න දැනට ගායිකාව හැටියට අපිට අල්ලපු රටේ හම් වෙන්නේ මහා ගායිකාව ලතා මංගেশකර ගායනයේදී ඊළඟට ආශා භෝස්ලේ කියන කලාකාරිය. ඊට පස්සේ ඇත්තටම ඇගේ කටහඬ කිසියම් විදිහක ප්‍රබල රංග නිරූපණය රංග භූමිකාවක් බවට කටහඬින් රඟපාපු කෙනෙක් ඇත්තටම ලතා වල්පල මහත්මිය. ඒ වැඩේ ලිහිති පහසු වැඩක් නෙවෙයි. මොකද හැබැයි ජීවිතයේ තියෙන රස සංවේදනාමන් සංජානනයේ නොවෙච්ච කෙනෙකුට මොන සංගීත ඉස්කෝලේට ගියත් කොහේ ගිහිල්ලා ਵਿਚාරද ගත්තත් මේ මෙතනට එන්න බෑ. මේ මේ භාවීය මේ ප්‍රතිරචනය කරගන්න බෑ. ඉතින් ඒක නිසා වචනේ පරිසමාප්තරතේ ප්‍රතිභාව කියන වචනේ තේරුම තමයි භාව ප්‍රතිරචනය කරනවා කියන එක. එතකොට මේ භාව ප්‍රතිරචනය කිරීමේ මහා සූචිෂ්ඨ චාතුර්ය ඇතුළු තියෙනවා. සිංහල සිනමාවට ඇත්තටම සිංහල සිනමාවේ ප්‍රේමවන්තිය කියලා මතක් වෙනකොට එක සැරේටම ප්‍රේමවන්තියත් එක්ක මතක් වෙන ගායක ගායිකාවන් ගායිකාවන් අතරේ ඇගේ නම තියෙන්නේ මුල්ම පීඩි. ඉතින් අපි ඒක කොහොමද කරන්නේ දැ? ඈ ටිකු කාලයක් මේ ඉතාලම හොඳින් ගීත ගායනා කළා. ඒ කියන්නේ ඈ අපේ සංගීත භාෂාවෙන් කියනවා නම් සහජයෙන්ම ඉතාලම හොඳ මියුසිකල් ඇචීව්මන්ට් එකක්. සංගීතාත්මක සාධකයක්. ලදකාන්ත ඒක යටතේ තියෙනකොට නිවැරදිව මේ තනුව මතක තියාගන්න පුළුවන්. නිවැරදි ස්වරස්ථාන මතක තියාගන්න පුළුවන්. ස්වර අලංකාරෝක්ති නේන් තමක් මූර්ති හෝ එහෙම නැත්නම් අපරදිග සංගීත භාවිතාවයේ තියෙන ශිල්පෝපක්‍රම. සංගීත වේදිකාගේ ඉෂ්ටාර්ථය කුළු ගන්නවන්නට පුළුවන්. ඒක දෙහිද අපට දෝ සමූහ ගායනාවලට එකතු වෙන්න ඉඩ ලැබිලා තිබෙනවා. තරද්දසනායකයන්ගේ දැන් චිත්‍රපටවල අත්‍යල් ගායනයේ අප දුටුවේ අපි මේ මොනතරම් සංගීත ඉගෙනගෙන හිටියත් මේ මේ තරම් විස්මිත මේ ස්කෘතියක් ඒ කියන්නේ මියුසිකල් මෙමරි කියලා අපි ඒකට කියනවා. ඉතින් මේවා පිළිබඳව අර ඔබ සඳහන් කළ පරිද්දෙන් හිමානන්ද ලංකාවේ මේ හිම නොවන්නේ ලංකාවට ඈ පිළිබඳව කතා කරද්දී අපිට හඬගා කියන්න වෙන්නේ කරුණා කරලා මේ සංගීත විද්වතුනි අපි එක්කහුව වෙලා සවිතුමත් සංගීත ਵਿਚාරයක් ගන්නු කියන එක. හොඳයි බොහොම සූතියි ලාලානන්ද බෙදීර විද්වතානනි මාධ්‍යවේදියා සංගීතද බොහොම ස්තුතියි ඔබට වෙලා පිරුණු 10 විනාඩි 45යි අද අපි කතා කරමින් ඉන්නේ ලතා වල්පොල නැමැති විශිෂ්ට ගායිකාව පිළිබඳව විශිෂ්ට කියන්නේ ඇයි කියලා මීට පෙර අපිත් එක්ක කතා කළ විද්වතුන් පැහැදිලි කරා. ඇය යුග කිහිපයක් එකට යා කළ ගායන වේදිනිය. ඒ වගේම ලංකාවේ විශිෂ්ටතම ගීත රචකයින් ගතමාඩ වෙලේ ස්වත්නායක අජන්ත රණසිංහන් ධර්මසිරි ගමගේ කරුණාතාවේසේකර සුනිල් ආරණ්‍යයන් මේ විදිහට ගත්තම විශාල ප්‍රමාණයක් කරුණා දබේසේකර ගීත රචකයන්ගේ ගීත ගැයූ. ඒ වගේම විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කටයුතු කළ කවුස් මාස්ටර්, එම් කේ රොක්සාමි, මුතුසාම මාස්ටර්, පෙන්සි කේමදාසන්, අමරදේවයන්, වික්ටර් රත්නායකයන්, ඒ වගේම සරත් දසනායක, රෝහණ වීරසිංහන් පරාසයිතා පැතිරුණු පරාසයක්. නිසා එවැනි ගණේ එවැනි ප්‍රවර්ගයේ ගායිකාවක් අපිට හමුවන්නේ නැහැ. ඇය සම්මානයට පාත්‍ර වුණා ජනතා සම්මානයට අමතරව අය සරසවි සම්මානය දිනගත්තා සිව්වතාවක් විතර ඒ වගේම 1974 දී දීපස්කා සම්මානය රණමයුර සම්මානය රණතිසර සම්මානය ඕසියාසි සම්මාන ජනාධිපති සම්මාන මේ විදිහට ගත්තම ඇය සිනමා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් සහායකී ගායනයන් වෙනුවෙන් පසුබිම් ගායනය වෙනුවෙන් විශිෂ්ට ඇගීමට ලක්ුණු ගායිකාවක් අපි දැන් අහන්නේ ඇත් චා ජෝතිපාල ඇමරිකානු ගායකයා හුත් විශිෂ්ට ගායකෙක් මේ සුසංයෝගයත් ලංකාවේ චිත්‍රපට ගීතය සංගීතය චිත්‍රපට කර්මාන්තය ඉහළින් ඔසවා තිබුණා. ඒ වගේම ලංකාවේ ශ්‍රාවක ප්‍රජාවට ප්‍රේක්ෂකයන්ට ගී රසිකයන්ට ගීත අහන්නට ප්‍රිය කරන අයට උත්තේජ සැපයූ ගාන යුගලක්. මේ ජෝතිපාලයන් සමග ලතාවතුමා කතාවල්පොල වූ විශිෂ්ට ගායිකාව ගීත කෝකිලාවයක්මයි ඇය අපට නම් ඇත්තටම ඇය පිළිබඳව කියවන්නට තිබෙන දෑ කියවීමට ලක් කරන් තිබෙන දෑ බොහෝයි. මේ හෝරාවක් කියන්නේ ඉතා කෙටි කාලයක්. නමුත් මම හිතන්නේ හෝරා ගණනාවක් අපි වෙනමම කියවිය යුතු චරිතයක් තමයි ලතාවල්පොල කියන්නේ. ඇය හෙට දවසේදී තව ජන්මදින සමරුමක් එළඹෙනවා. ඉතින් ඊට పూర్වෙහි අපි ගුවන්විදුලියේ අපි කල්පනා කරා අද මේ හෝරාවක වේලාව ඇය වෙනුවෙන් මෙන් කරන්න අවශ්‍ය කියලා. ඇයගේ ගීත ගායනය පිළිබඳව කතා කිරීමට ඇය පිළිබඳව කතා කිරීමට විද්වතුන් කිහිප දෙනෙක්ම මීට పూర్වෙහි සම්බන්ධ වුණා. මම හිතන්නේ දැන් හොඳම වෙලාව අපි ඇයත් එක්ක කතා කරන්න. අයිබෝන් ලතාවල් පොළ මහත්මිය සුබ දවසක්. අපිට ඉතාමත්ම සතුටුයි මොකද ඔබේ හඬ ඇත්තටම මීට කලින් කතා කළ විද්වතුනුත් කිව්වේ ඒ හඬ තාම හරිම ජව සම්පන්නයි. ඔබ ආයිබෝන් කියනකොටත් ඒක අපිට හරියට දැනෙනවා. ඒක හදවත <laughs> ඔය හිනාවත් එහෙම තමයි. අපි ඊටමත්ම කුඩා කාලේ ඉඳලා අපි දැක්ක චරිතයක්. හැබැයි අද එක පැත්තෙන් අපි වාසනාවන්ත වෙලා තියෙන ඔබත් එක්ක කතා කිරීමට පවා අපේ රටේ ප්‍රජාව වාසනාවන්ත වෙලා තියෙන ඔබේ ගීත අහන්නට, ගීත පිළිබඳව ඒ රසඥතාවය වර්ධනය කරගන්නට, චිත්‍රපටි බලන්න උනන්දු කරේ ඔබේ කටහඬ. ඔබ ඇතුළු ඔබත් එක්ක වැඩ කරපු අයගේ කටහඬ. ඔබ දහස් ගණනක් වූ ගායිකාවන්ට උත්තේජන සපයලා තිය ඔබ දන්නේ නැතුව. ඔබ ඔබේ ගීත අහලා අපිත් මේ වගේ ගායිකාවක් වෙන්න ඕනේ කියලා දහස් ගණනක් ගායිකාවන්ට මේ ඇත්ත කතාව. ඉතින් ගුවන් විදුලියට ඉතාමත් පුංචි කාලේ ඔබ එනවා නේ අවුරුදු 12ක් විතර කාලෙදී. අපි ගුවන් විදුලිය ඔව් පුංචි කාලේ පුංචි කාලේ මට මේ කියන්නේ 30 පොන්ට එක එක ආවා ඊට පස්සේ අර සුසිල්ලා ස්වේදී ප්‍රනන්දලම ඒ කට්ටියත් එක්ක ආවා ඊට පස්සේ අර ගෙලිමල චිත්‍රපටිවල සම්බන්ධ ගානේ ඒක නිසා අර ළමා ගත්තටන උන්ට මට එන්න හම්බුනේ ඔබට මතක් වෙනවා ඇති ඇත්තටම කියන්න ගියොත් නම් ඔබට කියන්නේ නම් ලයිස්තුවම්ම කියන්න වෙනවනේ මෙන්න මෙන්න මෙන්න මෙයා තමයි මට ජීවිතේ උදව් කරේ කියලා සහ ඒ කියන්නේ මේ වගේ චරිතයක් බිහි වෙන්නට යට මට්ටමේ බිම් මට්ටමේ හිටපු බොහෝ දෙනෙක් උදව් කරලා ඇති. ඒ පිළිබඳව ඉතින් කිසිදු වාදයක් නැහැ. කෙසේ වෙතත් ආපහු හැරිලා බලද්දී ඒ කියන්නේ ඔබත් එක්ක අද නවපරපුරේ ගායක ගායිකාවුනුත් වැඩ කරනවා. එහෙම හිත හදා ගැනීම ඇතිනියනි ලේසි පාසු කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ බොහෝ වැඩිහිටියන් කැමති නැහැ අලුත් අයත් එක්කත් වැඩ කරන්න. හැබැයි ඔබ මේ ඊ타මත්ම නවයෝන් තරුණයන් එක්ක ගීත ගායනා කරමින් සහ ඔවුන්ගේ සංගීත වැඩවලට දායකත්වය ලබා දෙන ශිල්පිනියක් සහ ප්‍රවීණ ශිල්පිනියක්. දැන් ඇත්තට මම කල්පනා කරන්නේ ඔබේ අහන්න ප්‍රශ්න මොකද්ද කියලා. මොකද අපිට උත්තර ලැබිලා තියෙන අහන්න ප්‍රශ්නක වෙන්නේ නැහැ. මේ මොහොතේදී ඔබේ සංගීතමය කටයුතු කෙබඳුද ඒවා ඇත්තට මම දැන් ගායනයේට ටියුෂනේ 46 වසරනේ 46 වසරේ තමයි ඊට පස්සේ සුසිල් ප්‍රේමදාස්පත් එක්ක ගීත ගායනා කළා ජනප්‍රිය වුණේ 47 ඊටි තනඳ වරනේ ඊටිගේ තනලින් කොළොය රලවඩ නින්ද යරම ඒ ගීත රූට ඇති ඒ වගේ ගීත වලින්නේ මම එළියට ආවේ ගොඩක් ඒ කාලේ ඒ සින්දු ටික ඇත්තටම මට මුල පටන් ගත්තේ හින්දි සින්දු කියලා නෙමෙයි. ඇත්තටම මම සන්තෝෂ වෙනවා ඒ ඒ අයගේ දේවල් තෙන්දුනේ ඒගොල්ලෝ හැදුවේ නේ. ඔබේ ශ්‍රී කටහඬ ඇත්තටම ඔබේම කටහඬ තමයි මුලින්ම අපේ රටේ ශ්‍රාවක ප්‍රජාවට නැත්නම් ප්‍රේක්ෂකයන්ට ගීත අහන අයට අහන්න ලැබුණේ. ඉතින් ඒ කටහඬම තමයි අද දක්වා ඇහෙන්නේ. ඔබ කිව්වාගේ අනුකාර ඔබ අනුකරණ කරන්න ගියේ නෑ ගීත නැත්නම් වෙන කෙනෙක්ගේ කටහඬ. අර හොඳ සිංහල ඒ කියන්නේ කැඩිච්චි නැති වෙන ඌරුවක් නැති දමිළ හෝ හින්දි ඌරුවකින් නැති අපේම ඉතින් අපේ අපේ ජීවිතේ ඉතින් අපේ ජීවිතේ දැන් නමුත් නෑ ඔය දැන් හැමෝම පාවිච්චි කරනවා දැන් ඇත්තටම මේ අයිතිකාරයා කවුද කියලා බැරි තරමට දැන් මේ ගීත ගායනා කරන එක එක්කෙනා. <laughs> ඉතින් අපේ කාලයක් යනකොට මේක අපේ කියලා කියන්න බැද්දස්සේ දැන් තියෙන්නේ. නේද? ඔව් මෙහෙමයි. නමුත් අපි අපි විශ්වාස කරන්නේ නැහැ. මේක අපේ රෙන්ජයි වාසිය. <laughs> නමුත් මේ කියන්නේ ඔබේ ගීත තව කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. ඒ කියන්නේ ගායනා කරයි. හැබැයි ඔබේ කටහඬ හරි ඔබේ වටිනාකම් හරි ඔබේ ඒ ගීතවල තිබුණු ලාලිත්‍ය හරි වෙන කෙනෙකුට ගන්න බෑ එහෙම ගන්න පුළුවන් කියනොත් ඒක හරි බොරුවක් විහිළුවක් වෙයි මතිනේනේ. ඉතින් ඒ නිසා අපි හරිම මේ ප්‍රිය කරනවා මේ කටහඬ කටහඬ අපේ රටේ සිනමාවට ලබා දුන්නු ඒ වගේම අපේ රටේ ගීත ක්ෂේත්‍රයට ලබා දුන්නු දායකත්වය. ඔව් ඉතින් ඒක ඉතින් ඉතින් මේ අපේ චිත්‍රපටි සාහසයක්ම ඉතින් විජාතිකන්නේ ගායනා කරේ ඉතින් ඒක අපි දෙන්නා ඉතින් ගිහලා තමයි ඉතින් ඇත්තට ඔය ඉතින් බෙන් රුක්මනි දේවි ජේස්පී රාණි කියන තුන්දෙනාම සිංහල නෙවෙයිනේ නේද? ඔව්. ඇත්තම සිංහල අඳවල් කියලා අපි දෙන්න තමයි ඉතින් මුලත් පිටුවේ. දැන් මීට මීට කලින් මට මේ අපේ මේ ක්‍රියාකාරී කටයුතු නිරතව සිටපු අපේ මගේ වැඩිමහල් සහෝදර මහත්මයෙක් කියනවා දවස්වල මේ ගාල්ල පැත්තේ වේදිකාවට කියන වේදිකාවට එන්න పూర్වයේහි තිබ්බ කසුසුව කෑ ගහමින් ඒ සංගීත ප්‍රසංගයට කියන්නේ ප්‍රතිචාරය තරම් හොඳ මට්ටමක තිබ්බේ නැහැ කියලා. ඌ කිව්වා ඔබත් ධර්මදාස වලපොළ මහත්මයාත් වේදිකාවට ගොඩ වුණාම තිබුණු මුල් පළවෙනි අවස්ථාවේදී ඇති වුණු නිහඬතාවය සහ ඉන්පසු ඇති වුණා වූ ප්‍රේක්ෂක ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරය ඔහු ස්මරණය කළා. මුල් අවස්ථාවේ යා ඉතින් මේ වේදිකාවට ගියම නැහැනේ ඉතින් ළමයි ළමයින්ට අවුරුදු 20ක් විතර නැනකම් වේදිකාවට ගියේ නැහැ මොකද අපේ ළමයි ආනන්දට ගියා. ඉතින් එයා ගෙන ඉතින් ළමයි දැන් විහිළු කරයි මලගේ තාසලම නිකන් තේජල සින්දු කියනවා කියලා. ඉතින් ඒක ලැජ්ජාව තිබුණා එයාට. ඊට පස්සේ ඉතින් මුගක් දෙනෙක් කියලා කියලා තමයි ස්ටේජ් එකට යන්න මේ පටන් ගත්තේ. හ්ම් ඇත්තටම ලංකාවේ මම කියන්නේ ප්‍රසංග වේදිකාවේ වේවා එහෙම නැත්නම් සිනමාව වේවා ඔබ ටබු සලකුණා නම් මං හිතන්නේ කාටවත් අපිට අපි කියන අපි අපිට වඩා විද්වතුන් පවා සංගීතය පිළිබඳ දැනුවත් අය පවා කියන්නේ ඒක තමයි. ඒ ඒ මුද්‍රාව කාටවත් තියන්න බෑ කියලා. මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ලතාවල්පල මහත්මියනි සංගීත පැත්තේ? මේ දවස්වලත් අර මායි දුවයි අර ඒක මේ ඒක මේ අර ගීත සම්පත් ගායනා කරා මේ යසමානේ ඊට පස්සේ මම අර තීක්ෂණ කියන ළමයාත් එක්ක යුව ගීතයක් ගායනා කරා ඊට පස්සේ තව ෆිල්ම් එකකට වෙන් කරා අපේ මයින්ඩ් තමයි මියුසික් කරේකේ මයින්ඩ් බණ්ඩාර යෝගේ දැන් අපේ ගෙදරත් උඩ ස්ටුඩියෝ එකක් තියෙනවා වලත් දෙනෙක් ඇවිල්ලා ඉතින් අලුත් ළමයි දෙන්න කියන්න කියන ඉතින් මම කියනවා ඉතින් කට්ටියට එහෙම එහෙම එහෙම සින්දු කියන්නේ හිත හදා ගැනීම පවා වැදගත් වෙනවා. මොකද බොහෝ මම කියන්නේ යම් ප්‍රවීණෙන් පිරිසකුත් ඉන්නවා එහෙම කැමති නැහනේ තවත් අලුත් අයත් එක්ක ගායනා කරන්න එහෙම තාමත් සුළු පිරිසක් තමයි කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඔබ ඒක ඒ අය අතරින් ඉදාමෙත් ඉදිරියෙන් ඉන්නවා. අලුත් තරුණ එක්කත් ගීත ගායනා කරන්න තියෙන කැමැත්ත. ඔබ එවකට අලුත් තරුණෙක් වුණු සනත් දන්දසිරි මහත්මයා. හරියට සනත් දන්දසිරි මහත්මයාත් එක්ක ඔහුගේ මුල්ම ගීතය කියන්නේ ඔබත් සමග ගැයුවා කියලා ඔහු දිනක් අපිට කිව්වා. වැඩසටහන කිව්වා. දේදු දේදුන්නෙන් එන සමනරුණේ ගීතය. ආ දේදුන්නෙන් එන සමනරුණේ තේමදාසගේ. තේමදාසමාසගේ සනත් නන්දසිරි මහත්මයා ගායනා කළ ඔහුගේ මුල්ම ගීතය ඔබත් එක්ක ගායනා කරන්න ගිය වෙලේ අජන්ත රණසිංහන් ලතාවල් පොළ කියන්නේ හරිම බයයි පරිස්සමෙන් ගීත ගන්න කියලා ඔහු බය කරා කියලා. හැබැයි එහෙම දෙයක් උන් නැහැ කියලා ඔහු මේ මේ මෑතකදී අපිත් සමග වැඩසටහනදී ප්‍රකාශ කළා. ඔබට මතකද ඒක? අජන්තත් එහෙම තමයි අජන්ත කියලා තමයි ඒ දන්දවස නිවන් විදියට එන්නත් ඉඳලා ඉඳලා ඔය උත්තමෝල දල්ලා කියවේ තනත්ත කියලා මියුසික් කරලා නම් නම් කියන්න තියෙන දේවල් නේද නම් කියන්නේ කිව්වොත් ඒ ලංකාවේ ප්‍රවීණතම සංගීතඥයින් ගායකයින් ගීපද රචකයින් එක්ක ඔය ඉන්දියාවෙත් එකපටි 32ක් විතර කරලා තියෙනවා විවිධ සංගීත අධ්‍යක්ෂකවරුත් ඒකින් මේ ලංකාවේ තියෙන ඔක්කොම සංගීත අධ්‍යක්ෂකවරුත් ගීත ගායනා කළා තියෙනවා ඉතින් මේ ඉන්න හැම හොඳයි කියන හැම ගායකයෙක් එක්කම ගීත ගායනා කරලා තියෙනවා. ඉන්දියාවේ සිටින සංගීත අධ්‍යක්ෂවරු හතර දෙනෙක් ඉන්නවා. අපේ විද්‍යාර්ථීන් යුක්ත කරලා තියෙනවා. ඉතින් මට ඉතින් ඇත්තටම චිත්‍රපට 500 ගානකට සින්දු කියලා චිත්‍රපට 500 පැනලා මට හිතන්නේ හැබැයි මේ මිලියන 100කට වැඩි මම හිතනවා. හොඳයි ඇත්තටම එක පැත්තෙන් අපි සමාවත් ඉල්ලනවා බෙන්. මොකද ඔබ පිළිබඳව නිවැරදි කියවීමක් සහ පළල් කියවීමක් කරන්න වේලාවක් අපි හදාගත්ත මදි කියලා මාධ්‍ය වේදින විදිහට අපි විශ්වාස කරන්නේ. අපි වේලාවක හම්බ වෙන්නේ. ඒකාන්තයෙන්ම ඒකාන්තයෙන් මුණ ගැසෙනවා. අපි ඔබ පිළිබඳව කියවනවා සහ අද දවසේදී තවත් අවධාරණයකට අපේ විදුතුන් පවන්නේ මීට වඩා වෙනස් කියවීමකට යා යුතුයි කියලා ඒ සඳහා අපි ඉඩක් වෙන් කරගනිමු. හෙට දවසේදී ජන්මදිනයේට අපි සුබ පතනවා ඒ කියන්නේ ඒ සුබ පැතීම කරන්නේ කොහොමද කියලාත් අපි දෙවිදියාවකින් ඉන්නේ. ඔබ තවත් අපිත් එක්ක ගීත ගානා කරන්න අපිට ගීත ගානා කරන්න ඔබේ දැනුම බෙදලා දෙන්න අපේ මතු પરම්පරාවට උත්තේජයක් හදලා දෙන්න තවත් ගායක ගායිකාවන්ට එන්නට ඒ කටහඬ හේතු වාසනා වුණා වගේම තවත් ශක්තියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආව. වැඩසටහන හැංගෙනට සහ අපිට කතා කරලා. බොහොම ස්තුතියි. ලතාවල් පොළ මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වුණේ. දමයන්ත කොළඹගේ නාද සංකලනය කළේ මගෙත් එක්ක මම හිමානන්ද රාජපක්ෂ. මේ අපි අහන්නේ අර මං කලින් කිව්ව වගේ අජන්ත රණසිංහයන් ගීත රචනා කළේ ගීතය තන් නිර්මාණ කළේ කේමදාසයන්, පෙරසේ කේමදාසයන්. ගීත ගාන කරන්නේ මහාචාර්ය සනන්දන්සිරි මහත්මයා සමග තතාවල්පොළ මහත්මිය. අර කලින් බය කරලා නමුත් බය තුරන් කරලා ගැයුවේ මිහිරි ගීතෙන් අපි මේ වෙනසට අහන්නේ මාටපත් කරනවා. Thank you. සද්දා බෝ මළුවේ හමුදා සැටි අපි දෙන්නා පහන ගල්වා එකම හිතින් පැතු පැතු දෙපින් හැදන්නේ සත්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ තොරණේ අප පයමෝ මුල සතුට සම්දී තා ආදරණි නිහි කියව ගුරුල්ලනි මලින් මලට හෙට අපේ අහිංසක කතන්දරේ දෙදුන්නේ එන සමනලුනේ ගම්මැදේ පොඩි කුරුල්ල වේලා පෙරවර 11යි විනාඩි 3යි මේ ස්වදේශීය සේවය. ඒෂියන් නෙට්වර්ක් අනුග්‍රහය වෙබ්ගඩි ලංකාවේ අංක 1 QST RB500 අධිශක්තිමානී කම්බි දෙලිත ලාභදායි පාසු මිලට වෙබ්ගඩි දේශීය කුටලකන අපගේ ශක්තිය ප්‍රථම දේශීය පුවත වටපිළිවෙලින් ගත යුතු නිවැරදිම තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන ඇතැයි නීතිඥ සංවිධානයක මතෝ කියයි. ඒ කැඳවුම් කරු නීතිඥ මනෝජ් කමගේ මහතා පවසන්නේ තීරණය 100%ක්ම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බවයි. ජාතික ගුවන්විදුලි සුභාර්ථී සංවාද මණ්ඩපය මත මේ අද පෙරබරුවේ හෙතෙම මේ බව පැවසිය. විදේශ පොත සිම්බාබ්වෙහි හරාරේ සහ රුසිය පත්‍ර දහවන වෙමින් තිබූ බස්පත දෙකක් එකට ගැටීමෙන් පුද්ගලයෝ 47 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. ක්‍රීඩා පොත ICC කාන්තා පන්දුවර 2020 ක්‍රිකට් තරඟාවලියේ B කොටසේ ඊයේ e පැවති තවත් තරඟයකදී නවසීලන්ත පෙළ පරදවා ලකුණු 34කට ලැබීමට ඉන්දියාව සමත් විය. එසෙන පොත පමණයි. වාසුන් නැහැ කියාපු විදිහටම අපේගේ ශක්තිමත්ව හදනවා වගේ. මහත්යෝ ගෙදරක පාට වෙනස් කරන්න පුළුවන්. ගාන තීන්ත වෙනස් කරන්න පුළුවන්. දාන කම්බි වෙනස් කරන්න බෑනේ. ඒකයි මම හැම විටම මෙල්බන් වානේ කම්බිම තෝරගන්නේ. දෙවිතලාපදායි පාසු මිලට මෙල්බන් දේශීය කුටලකන අපගේ ශක්තිය. අපේ දුව ඊපෙර ඉඳලා කන්න බෑ කිය කියන්නේ. ඉන්න සිද්ධාලේ පසමෝඩ ගා. හරියට හරි. ගත්ත ගමන් බොන්න පුළුවන් නේ. ඊ අපේ පොඩි දුවට පණුව අමාරුවක් හැදිලා. ඉන්න සිද්ධාලේ පසමෝඩ ගා. පණුව අමාරුව කොහෙන් ගියත් දන්නේ. ඌනේම බඩේ අමාරුවකට නොවර්ධින සහනය සිද්ධාලේප අසමෝදගම්. Thank you.